දන්න අයට වැඩිය නම් කියන්නේ නැතුව ඉන්නන්නේ. අලුතෙන් එන කට්ටිය හොඳයි. පරණ කට්ටිය නම් කුරුවල් වෙලා ගන්නම දෙයක් නැහැ. එහෙම කියන එක පාඩුයි. ඒ උනාට ඉතින් අර මගේ කටේ ඇති එහෙම තමයි. පරණ ඉන්න කට්ටිය නා හදන්නම වැඩි කට්ටිය මෙට්ටයි වෙනවයි කියලා කියන්නේ. ඉතින් බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා මෙට්ටයි වෙන්න හාමුදුරු කෙනෙකුට කාරණා හතරක්. ආසවට්ටාණිය කියන වචෙන්ද මම මෙට්ටයි කියලා කියන්නේ. වස්කාන වැඩි වෙන්න වැඩි වෙන්න හාමුදුරන්ට අපලයි. බහුසුත භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න හාමුදුරන්ට අපලයි. ශිෂ්‍යෝ බාලයෝ වැඩි වෙන්න වැඩි වෙන්න හාමුදුරන්ට අපලයි. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න අපි අපිට අපලයි. මම දන්නේ ඔක ගියන්න කොහමද දාන්නේ කියලා. නමුත් අපි පැවිදි වෙච්ච ගමන් හිතන්නේ මට මෙච්චර ලොකු තෙරුණාංශ වෙනක් වෙන්න නැත්නම් අවුරුදු 20ක 30ක වස් ඇති. මෙච්චර ත්‍රිපිටකයේ පිළිමන දැනුමක් ඇති. මෙච්චර ගෝල බාලියෝ ඉන්න. මෙච්චර ලාභ සත්කාර හම්බ වෙන්න තමයි අපි පතන්නේ. නමුත් පතවලාට ඒක හම්බ වෙච්ච දවසේක විනාශය සිද්ධ ඒ ලබලත් ඒක මේ බුදුන්ට ලැබිච්ච දේ කියලා අපි හෙලි කරලා අපි නිහතමානී වෙන්න නම් අපි වැරද්ද දැනගන්න ඕනේ වැරදෙනවාමයි ආයක එකක් දෙයක් නැහැ භාවනා කරන කොහෙත් වැරදෙනවා. ඒ වැරද්දට පිළියම දැනගන්න ඕනේ. ඒක කෙරුවට පස්සේ එන දේ හොඳ හෝ නරක හෙලි කරන්න ඕනේ. ඉතින් මේ තුන දන්නවනම් අපිට අපේ එන එන කෙලෙස් විච් පවුරු කෙලෙස් ගිවම් කරනා වගේම කාට හරි සුද්ධෙන් කියලා දෙන්න පුළුවන් මෙන්න මේකයි සාසනය කියන්නේ කියලා. ඒකට මේ මුළු ත්‍රිපිටකම කටපාඩම් කරගෙන එහෙම නැත්නම් මේ දසපාරමිතා පුර පුරා දාන පාරමිතා දාන උපපාරමිතා දාන උපපර දාන පාරමිතා ධර්ම පරමාර්ථ පාරමිතා වශයෙන් 30ක් පාරමිතා මේ දැනට උත්සාහ කරලා බලන්න පුළුවන් දෙයක් බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක නිසා මේක සමහර විටක තේරෙන උගතුන්ට විතරක් වෙන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් මේ කරන කරන සමාලාට මේ කාරණා තුනකට කඩලා තියෙන මේ වැරද්ද දැනගන්න වැරද්දේ පිළියම දැනගන්න පිළියම කිව්වට පස්සේ ඒකට අපි උත්තර බඳින හැටි දැනගන්න. එහෙමනම් ආය කවදාකවත් අතරමඟ නතරයක් නැහැ. ගඟට වැටි ලී කොටයක් ඒ කාන්තෙම මොහොතට ගලාගෙන යන්න ASCII. අනිවාර්යම නිවනට යන්න. ඉතින් මේ යන එකනට ලැබෙන ලාභේ තමයි මේක දැනගත්තට පස්සේ ආය නිවන් දකින්න ඕනේ නැහැ. එයා දන්නවා ඒ සිතට ඔළුව හැරවිලා තියෙන මේ පැත්තට කියලා සාම කුමාරයා කිව්වේ රජුරවණ්ඩ විද්‍ය මුවාට වැදුනේ සාම කුමාරයාට රජුරෝ දැකලා අතර ගත්තට පස්සේ කිව්වා ඔබ දැනගනි මේ අන්ධ දෙමව්පියෙකුට සලකන පොඩි එකෙක් මං. තෝගේ ඔළුවට හෙන ගහනවා මම මැරෙනකොට මගේ ඔළුව දාපන් අම්මයි තාත්තා ඉන්න දිහාට කියලා. එතකොට රජුරයි දාට සී නැති වෙකට යන වෙලාවේ මෙන්න මේ දිශාවටයි අම්මයි තාත්තා ඉන්නේ කියලා. ඉතින් රජ්ජුරුව ඒකෙන් දැනගෙන මලකුණ අරගෙන අම්මා තාත්තා ගාවට ගිහිල්ලා තමයි ඒ දිශා නැතියක් තියෙනවනේ එතන. එයා මැරෙනකොට කියනවා තෝ මගේ අම්මා තාත්තා ඉන්න දිහාට ඔළුව දාපන් මගේ නැත්නම් තෝගේ ඔළුව හිත හතකට පැල්ලා යනවා කියලා. ඒ අනුව තමයි එයා යන්නේ. ඉතින් යනකොට රජ්ජුරුවන තේරෙනවා මේ යන ගමනේ ගියොත් අම්මා අප්පා හම්බ වෙයි. අම්මා අප්පා පෙනේ. අම්මා අප්පා කියලා දෙයි. උනෙත් ඒකම තමයි. අම්මයි තාත්තයි අදිෂ්ඨාන කරනකොට ඒ දරුවට ආපපනාවා. නිසා අපි ඉන්න තැනේ කිසිම දෝෂයක් නැහැ. මේ අපි අහවල් පව් කරලා තියෙන එක නෙවෙයි තියෙන්නේ. මේක දැනගෙන පිළියම තියෙනවා. කදාකත් හිතන්න බෑ කාගරේ අධිකාරී ශක්තියක තියෙනවා කියලා. ඒක කිසිම අධිකාරී ශක්තියක නැහැ. ඒ පිළියම කෙරුවට පස්සේ වෙන දේ <clears throat> දේශනාව. එහෙම නැත්නම් ආපත්‍ති දේශනාව. එහෙම නැත්නම් මෙතන බුදුරජාණන් සඳහන් කරලා තියෙන්නේ අච්ඡන් දේශෙන් තස්ස. වැරද්ද කියන්න ඕන. ඊට පස්සේ පිළියම් කෙරුවට පස්සේ මොකද උනේ කියලා කියන්නේ. ඉතින් මේ දෙක කියන්න පුළුවන් නම් අපි අපේ බිස්නස් එකක් කරන්න වෙන නැත්නම් අනුන්ගේ බිස්නස් නේ කරන්නේ අතීත දේවල් අනාගත දේවල්. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන ඒවා සීරම සම්පප්පලාප වලට වැටෙනවා.